සිරිවර්ධන මහත්මයා ප්‍රශ්නයක් අහන්න හිටියා අහන්න අවශ්‍යතාවය තියද කාලය නැති නිසා නැවතුණාද අවතුමාට මයික් එක ඔන් කරන්න පුළුවන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ ඇහෙනවා ඇහෙනවා ඔව් ඔව් මම අත පල්ලයට මේ මේ කාලේ නිසා අර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් මෛත්‍රිය සම්බන්ධව ඒ 80 මහා තෙරුණුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ බුදු රජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මේ පහළ වුණා කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ හේතුවක් තියෙනවද විශේෂ නැහැ දැන් එක් බුද්ධ ශාසනයක යම් යම් කරුණුවලින් අග්‍ර වෙන අය ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම තමයි එහෙම අය වැඩිපුර මතුවෙන්නේ. එහෙම මතු වුණොත් තමයි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන්නේ මේ තනත්තා තමයි මෙහින් අග්‍ර කියලා. ඉතින් එහෙම මෛත්‍රියෙන් අග්‍ර කෙනෙක් එහෙම පනවලා නැති නිසා පසු කාලයක මේ මෛත්‍රිය පිළිබඳ ගොඩාක් ප්‍රබල වුණු චරිතය හඳුනාගෙන තියෙනවා මේ තමයි මේ බුද්ධ ශාසනයේ මෛත්‍රිය තුලින් අග්‍ර වෙච්ච චරිතය කියලා. එතකොට මේ ඒ විදිහේ දෙයක් ඒක එතකොට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දක් නෙමෙයි පසුකාලීනව තමයි මේ අනෙකුත් සියලු දෙනාට වඩා උන්වහන්සේගේ මෛත්‍රිය ප්‍රබල වෙනකොට මේ චරිතය මේ මේ ශාසනය මෛත්‍රියෙන් අග්‍රයි කියන එක හඳුනාගෙන තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට එහෙම සුවිශේෂ චරිත බුද්ධ කාලයේහිම තමයි පහළ වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේගේ කාලෙම පහළ වෙලා නැතුව පස්සේ කාලෙක පහළ වෙන්න උන්වහන්සේගේ අදිෂ්ඨානයක් තිබ්බනම් එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒක ස්වභාවික සිදුවීමක් හැටියට පසු කාලීන උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. හැබැයි අර සසරේ මෙත්තාව ගොඩක් ප්‍රගුණ කරලා තිබුණු නිසා ඒක ප්‍රබලව මතුවෙනවා. ඕ ඒක තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න තිබුණේ. හරි. ගොඩක් පිං සිතෙන. හොඳයි. තරහ සමයි.